තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන පෙරමෙන් වම දකුණ ලෙස අරඹා වැලිවල ස්පර්ශයන් වටහා ගනිමින් සක්මන් කෙලිමි. ටික වේලාවකින් අරමුණු වලින් තොරව සක්මනකට යොමු විය හැකි විය. මෙවිට පාවෙන ස්වභාවයක් දැනුනි. මෙලෙස සක්මනේ යෙදෙද්දී අරමුණත් පැමිණියත් වහවහ ඉන් එළියට පැමිණීමට නොහැකි විය. පරියංකයට යෙදීමට දැඩි අරස බවත් නිදිමත ගතියත් සෑම විටම දැනේ. පාදවල වේදනාව මතුවෙමින් ඊට අපහසු බවකින් ආස්වාසය ප්‍රස්වාසයට හිත යොමු වේ. ඔබ වහන්සේගෙන් වැඩිදුරටත් කමටහම් බලාපොරොත්තු වෙමි. අපි මේ කය තැම්පත් කෙරුවොත් ඉන්නම බෑ. වට්ටක නැටුම් උඩරට නැටුම් පාතරට නැටුම් නටන පැය ගානේ යනවා තේරෙන්නේ නැහැ. මේක ටෝචරින් මැෂින් එකක්. අපි ඇඟට වද දී ගන්නවා නම් අපිට වෙලාව යනවා තේරෙන්නේ මේ පෙර කළ පිනකට වාඩි වෙලා නිකන් හිටපන් කිව්වොත් දඬු කඳේ ගැහුවා. නිසා අපි කොච්චර අවුරුදු 55 වෙනකන් රසාව කරුවා කියමු. හම්බ කරනලා කිව්වොත් දැන් මෙතන පොඩ්ඩක් වාඩිලා හිටපන් දැන් රසාවක් කෙරුවනේ අවුරුදු 55 මෙතන විනාඩියක් පැයක් වාඩිලා හිටපන් කියලා. අනේ අම්මේ රසාව ආයෙ දෙන්න කියයි. මානවයා විතර මේ ශරීරයට වද දී ගන්න වෙන සතෙක් ඇත්තේ නැහැ. විවේකයේ දුන්නොත් පුදුම වෙහෙසයි. පුදුම අමාරුයි. ඒ නිසා කාට හරි දෙනවනම් දෙන්න ඕනේ. විවේකයේ දීලා කියන්න පොඩ්ඩක් නත්තල හිටපන් නිකන් හිටපන් කියලා. ඕන දෙයක් කරන්න අනේ ඒක නම් බෑ. ඉතින් එහෙව් ලෝකයකටයි බුදුරජාණන් වහන්සේ මේ මේ විමුක්තියක් එහෙම නැත්නම් කය හිත තැම්පත් වීමක් දෙන්න හදන්නේ. ඒකයි අපි මේ මාතුකාරක විදිහට ආලේ රාම ආලේ රත ආලේ සමුදිතා මේ පිටරම්බ වැඩට ආසාව තියෙන කෑදර තියෙන මිනිසුන්ට අනාලේ කියලා දෙච්ච එක බුදුහාමරගේ අద్භූත ධර්මයක්. නිසා අපි කොයි වෙලාවක හරි සිහියෙන් බුද්ධියෙන් යුක්ත විනාඩියක් එකතන හිඳගෙන හිටියානම් තන්නේ කරම බුදුරජාණන්සේගේ අදිෂ්ඨාන ශක්තිය මිසක්ක අපි නම් කවදාවත් හිතන්නෙත් නැහැ අපි කවදාවත් කරන්නෙත් නැහැ අපිට කරන්නත් බෑ. ඒ මොකද හේතුව අපි වැඩිම අනුන් අවශ්‍යන එකනේ. ගහකොළ අවශ්‍යනවා සත්තු අවශ්‍යනවා ළඟින්න කෙනෙක් අවශ්‍යනවා ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා අපි අවශ්‍යනවා. ඕක තමයි වෙන්නේ. බුදුරජාණන්සේගේ රූපේ දකින්නකොට ඕන කෙනෙක් tempත් වෙනවා. ඉතින් ඒක නිසා විවේකයේ දෙනකොට සතිය හරියනකොට ඔය වගේ කම්මැලි එපා වෙන පාළු ලකුණු පුදුම විදියට එන්න බඩම් තනි වචනේ කියනවා මුස්පේන්තු. භාවනා කියන එක මුස්පේන්තුවක්. මානකම කියන එක මුස්පේන්තුවක්. ඊට වැඩිය කොච්චර හොඳ ගෝල් ෆේස් යන්න තියෙනවද? එහෙම නැත්නම් කැසිනෝ එකට යන්න තියෙනවද? නැත්නම් අවුරුදු 20ක් පවත්වන අප්පා උඩින් යන්නේ. ඉතින් ඒ නිසා ඒ ඉල්ලන සැප දුන්නොත් ඒ ඊට වැඩිය වදයක් නැහැ ලෝකෙට. ඊට වැඩිය වදයක් නැහැ Tamanට. ඒ නිසා අපි බලන්න කොච්චරක් අනුන්ට වද දෙන නැත්නම් මේ ශරීරයට නිතරම වද දෙන කතියක්ද තියෙන්නේ කියලා. ඒකල අපි කියනවා මේ අල්ලපු ගෙදර මිනිස්සු අපිට හුණියම් කරනවා. කතෝලික මිනිස්සු ඇවිල්ලා අපිට කරදර කරනවා. නේ කවුරුත් කරදර කරන්නේ නැහැ. උඹඹලගේ තනිකර තකතිරුකමයි ආධාවයි විතරයි කරදර කරන්නේ. ඒ නිසා දැවදුරටත් මේ භාවනා ක්‍රමය කියන්නේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඔන්නේ පාළු ගතියට, ඔය කම්මැලි ගතියට ලෑස්ති වෙලා ගිහිල්ලා හොඳට බලාගෙන ඉඳ මොකද වෙන්නේ කියලා. එතකොට තේදෙයි තැප දුන්නට ගන්න මේක කැමති නෑ. ඕන ඉල්ලන්නෙම කක්කාවම තමයි. කාටට දෙන්න බලන්න පාටක් නැති, ගඳක් නැති, රසක් නැති, සුවඳක් නැති වතුර ටිකක් දැඩ්ඩන්නේ අබ්බා. ඕකට කසාය ටිකක් දාලා අයිසරුව ටිකක් දාලා දෙනවනම් ඕනේ ගානකට ගන්න. මොන හරි කක්ක වෙට්ටක් දැම්මනම් වතුර විකුණන්න පුළුවන්. පිසිදු වතුර කවුරක්වත් කැමති නැහැ. ජීව බීර තමයි මේ අපිට ලෙඩ වෙලා තියෙන්නේ. ඒ නිසා පිරිසිදු බවට කැමති නැතිකම කුඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ තමයි. ඒ නිසා මේක දැනගත් එක දෙයක්. මේවා ලියන එකත් ලොකු දෙයක්. අපිට කවුරක්වත් සැපෙන් සපාපෙන් අයින් කරන්නේ අපේ තියෙන තෘෂ්ණාවයි අවිද්‍යාවයි නිසා. අපි මේකදී ඒක දීලා කවුරු හරි කණ්ඩගෙනක් දෙයි. කවුරු හරි ඔක්කොම හදගෙන පොඩ වාඩිලා හිටපන්. බුදුම්මේ තියෙන දඬුවම් කෙරුවට වැඩිය අමාරුයි. අන්න ඒක දැකගන්න ඕකට තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා අනිත් දවසෙත් මේක බලාපොරොත්තු වෙන් දිගට භාවනා කරන්න කියනවා. කෙරුවේ නැහැ කියලා තරහ වෙන්න බෑ. කෙරුවොත් ඉතින් ලොකු වීරකමක් තමයි. රත්නසිරි ඉතමන අපෙලා නැහැ.